ඒ වාගෙම තමයි සමාධියක් ගත්තොත් ඒ අරමුණේ වැඩි වෙලාවක් මුණට මුණ දාගෙන ඉන්න පුළුවන්කම මේ දේ කරගෙන යනකොට ඉබේම වගේ භාවනා කෙරෙන්න ගිහිල්ලා ওই තරුණ ප්‍රීතිපත්තන අවස්ථාව ඊගාට බලවත් ප්‍රීතියට එන වෙලාව අපි මේ කතා කරන පස්සද්ධියට එන වෙලාව වගේ එනකොට ඕක පිළිබඳ කටපූච්චානම් කියන්නේ ගිහිල්ලා වැඩේ වන කරගන්නෙත් නැතුව ඒකට වැඩි වැඩියෙන් වෙලා යොදවන්නේ නැතුව ඒකට අනදර කරන්නෙත් නැතුව මේ මට මගේ ජීවිතේ මගේ සංසාරේ යාන්තම් මේ සමාධියක් හැදීගෙන එන වෙලාව මෙන්න මේක මේ කඹේ ඇවිදින මිනිහෙක් වාගේ දී යටින් ඉන්ද්‍ර ගෙනියන මිනිහෙක් වාගේ මේ සමාධිය තනා වැඩිවීමට නැත්නම් මේ චිත්ත භාවනා අධිචිත්ත භාවනාවක් කරන්න මං කුමක් කළ යුතුද කියලා දහසක් වගකීම් මැද්දේ දහසක් කායික වැඩ මැද්දේ හරියට මේ සමාධියට අනුග්‍රහ කරනවායි කියන එක කෙසේ මෙසේ දෙයක් නෙවෙයි එනිසා සමාධිය නැතිකම හෝ සමාධියෙන් අපිට අනුග්‍රහයක් නොලැබීම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ දෙකම මේ පින්වත් පිරිස ඔක්කොටම කියනවා. ඒක මේ මගේ පෞද්ගලික මගේ පැත්තෙන් මම මේ කියන්නේ. මම දකින අඩුපාඩුව තමයි මගේ ජීවිතේ මම දැක්ක අඩුපාඩුව තමයි එවැනි සමාජයකට අපි දක්වන සමාජي අනුග්‍රහිතේදී විවිධ සමාජීය දිහාවට කළ යුතු කාරණාවලදී අපි එක්ක දැඩිසේ මිරිකලා අල්ලනවා එහෙම නැත්නම් වලට සහැල්ලු අල්ලනවා. ඔය දැලිපිය ගන්නකොට දැලිපිය අමෝරගනක බෑ. ඒක අල්ලන්න ඕන ක්‍රමයකට ඕන විදියට නැමෙන විදියට කර්මන්‍යතාවයට. ඒ වගේම දැලිපිය මේ ගාන පටියේ නොගෑවින තරමට සිනු කරලත් බෑ. ගානක් තියෙනවා හරියට ඒ ගානට යනකොට තමයි දැලිපිය ටියුන් වෙන්නේ. කොටින්ම ගන්න මේ ගිනිකුවක් කරන වෙලාව ගිනි පෙට්ටියේ පැත්තේ ගහනකොට ගිනි පෙට්ටියේ කෙල්ලෙන් තියලා කොච්චර කුළු ගෙඩියකින් ගැහුවත් ගිනි කුරපත් වෙන්නේ. ඒක ගිනි කූර බයේ පැත්තකින් හිමීට තට්ටු කරගෙන ගියොත් එimhe හදියට කෝණේ ගන්න බෑ කියලා වදින්නෙත් නැහැ. ගිනි කූර හරි ප්‍රමාණයක් තියෙන වැදෙන්නකොට ගිනි කූරක්පත් වෙනවා. ඒක ඉතින් අපේ දක්ෂකම නෙවෙයි. ඒකේ ගිනි කූරේ හැටි. අන්න ඔය පදම එනකන් කර්ම ගෙවන්න වෙනවා. අන්නේ පදම ගන්න තමයි සමාධියට දක්වන අනුග්‍රහිතය කියලා වෙනමම සවත්තරය සූත්‍රයක් තියෙනවා. ඒකෙදි කරන්න තියෙන්නේ අදට වැඩිය යාන්තම් හරි සමාධිය හෙටට දියුණු වෙනවා නම් හෙට වැඩිය යාන්තම් දියුණු වෙනවා නම් කලබල කරන්න එපා. ඕක ඉක්මන් කරන්න හදන්නත් එපා. ඔය වැඩෙන ක්‍රමයටම චිත්ත භාවනා අධිචිත්ත භාවනාවක් බාටපත් වෙන බවට යනවනම් බොහොම ඉවසිල්ලෙන් ටික ටික ටික ටික එක වැඩෙන්න තියෙන ක්‍රමේ බලාන යනකොට එහි ඇති වෙන මේ දක්ෂ භාවය එහි ඇති වෙන පාගුණ්‍ය භාවය කියන එක මේ මනුස්ස පරිණාමයේ ඊ타ත්ම දියුණුව ශිෂ්ටාචාර ශිෂ්ටාචාර කියලා කියයි ඒක මම දැන් මෙතන කියන පරිසරයේ මිස දෙන්නේකොට සාධාරණ ධර්මයක්වත් නෙවෙයි. දැන් මෙතන හරි ගියේ ඒක හැන්දාවට හරියන්නේත් නැහැ. ඒක තමන්ගේ දරුවට යාළුවට කිව්වට උන්දලට හරියන්නේත් නැහැ. අපි ඇත්තට කියන්න ඕනේ මෙන්න මෙතන සමාධිය වැඩි වීම සඳහා කුමක් කළ යුතුද ඒ දේ කරන්න. දෙවනතු මෙහෙම කරන්න කියලා අවල් දෙය කියලා කියලා දෙන්න බෑ. ඉතින් ඒක නිසා යම් ප්‍රමාණයකට අත්වැරදි වගේක් වුණාට තරහ වෙන්නත් එපා. නමුත් මෝඩ තකතිරුතාලට දිගින් දිගට අත්වැරදි කරන්නත් එපා. ඒ කරන අතරතුර අත්තරදී අඩු වෙනවා සමාධිය ටික ටික වැඩෙනවා කියන එක සීලේදී වගේම සමාධියට වැදගත්. ඊට පස්සේ ප්‍රඥාවේදී ඇති වීගෙන එනකොටත් ගාක් වෙලාවට ඥාන්තම් භාවනා කරන හරියාගෙන එනකොට ඉතින් කටපූච්චානම් කියන්න පටන් අර ගන්නවා මේ මෝඩ තකතිරෝ ඉස්සරහා. මම හිතනවා අද ඒක බොහෝම බහුල වීම නිසා බර ගාන පිං ඇති ඇත්තෝ තම තමන්ගේ වැව් තටාකවල දොරවල් ඇරලා වගේ දෝරේ ගලන්න පටන් අරගෙන අලි අවුල් ඇති කරගන්න. ඉතින් ඒ වෙලාවේදී තමන්ගේ ಗುಣ කඳ වහගෙන කලීතු වෙලාවට අපි සාකච්ඡා කරන එක වෙනම දෙයක් වැඩෙන බවට ප්‍රඥා භාවනා අධි ප්‍රඥා භාවනාවක් බවට වැඩෙන බවට යනකොට මේ පස්සද්ධි චෛතසිකේ ඊටාත්ම වැදගත් මෙහෙවරක් මෙහෙව කරනවා. ඒ මොකද මේ පස්සද්ධි චෛතසිකය තුළ තමයි ඔය සුවය සිදුවේ. කායික ලෙඩසුව වීම සහ මානසික ලෙඩසුව වීමේදී කවමදාකවත් පස්සද්ධියට නැවිත් ඔය මොන බෙහෙතක් තිබ්බත් ඔය මොන මන්ත්‍රය සූත්‍රයක් මොන මේ ආශිර්වාදයක් තිබ්බත් ඒ පුද්ගලයාගේ හිත කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි වලට එනකන් සුව වෙන්නේ නැහැ. මානසික රෝග සුව වෙන්නේත් නැහැ, කායික රෝග සුව වෙන්නේත් නැහැ. මේ නිසා බොජ්ජංග ධර්ම අයිති මේ බොජ්ජංග පිළිත සුව සේවාවලදී විශාල සේවයක් කරනවා. ලෙඩ වෙනකොට බොජ්ජංග පිළිත් කියන්නේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල පස්සද්ධි හම්බ වෙන එකම තැන බොජ්ජංග ධර්ම. මේ බොජ්ජංග ධර්ම වල තියෙන පස්සද්ධිය නිසා තමයි සරුවචනසේ තමන් වහන්සේ ළඩ වෙච්චාම මහා චුන්ද ස්වාමීන් වහන්සේට සඳහන් කරනවා පටිමන් පටිමන්නාතු චුන්ද බොජ්ජංගා බොජ්ජංග මට චුන්ද මට බොජ්ජංග ටික මතක් කරලා දෙන්නයි කියලා නැත්නම් බොජ්ජංග වලින් පිරිතක් කියලා දෙන්නයි කියලා කො බොජ්ජංග මට්ටමට එනකොට තමයි කයේ සංහිඳියාව හිතේ සංහිඳියාව ඇති වෙලා සුවේ වෙන්න පටන් අරගන්න අභාග්‍යයකට වගේ අද බටහිර තියෙන මුළු බුද්ධ ආගමම සුව සේවාවක් වාටපත් වෙනවා ඒ කියන්නේ මේ පස්සද්ධියේ තියෙන පස්සද්ධියන කෑදරකම. පස්සද්ධියට ගිජුකම නිසා මුළු බුද්ධ ආගම ඒක බාටපත් කරගෙන ඉතින් මොකද්දෝ විකාරයක් වෙලා තියෙනවා. මේක මගදී වෙන දෙයක් තින්වත් එහෙම නැතු මේකටම බුද්ධ ධර්ම කරන්න ඕන කමක් නැහැ. අනිවාර්යෙන් භාවනා කරන යන කෙනාට ඒ කායික පස්ස කාය පස්සද්දි චිත්ත පස්සද්දි එනකොට සුවයක් දැනෙනවා. ඒ සුවය තව තව වැඩි කරන ගියාට පස්සේ තමයි ඒක දිහා බොජ්ජංග මාර්ගාංගක වඩටපත් වෙලා ලෝකෝත්තර මට්ටමට යන්නේ. මේ හම් වෙන ප්‍රමෝද, මේ හම් වෙන ප්‍රීති, මේ හම් වෙන පස්සද්දි ගොඩාක් ඉස්මතු කරලා කතා කරන්න පටන් ගත්තොත් පුදුමාකාර පිරිහිල්ලකටපත් වෙනවා ශාසනය වමතින් ඇල්ලුවා වෙනවා වැරදි ආදර්ශයක් වෙනවා. ඒක නිසා මෙතන යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ සීලේ යෝනිසෝමනසිකාරයටවත් සමාධියේ යෝනිසෝමනසිකාරයටත් වඩා මෙවැනි ධර්ම ඇති මෙවැනි ධර්ම හසුරවන කෙනෙක් කොහොමනම් තමන්ගේ කට පාලනය කරගන්න ඕනද කොහොමනම් තමන්ගේ කය පාලනය කරගන්න ඕනද කොහොමනම් තමන්ගේ හිත පාලනය කරගන්න ඕනද කියන එක සරුවචනන්සේ වග කියන්නේ සරුවචන කියන මට කරන්න දෙයක් නෑ මම උඹලට කියලා තියෙනවා මෙතෙන් ආවට පස්සේ පරිසං වෙල්ලා මෙතෙන් ආවට පස්සේ පුලුවන් තරම් සංවර වෙන්නේ කියලා. කාය සංවර, වචී සංවර, මනෝ සංවර ඇති කරගෙන මේ අවුල් වියවුල් වෙන தত্ত্ব අයින් කරලා මේ පස්සද්ධිය ප්‍රමෝද ප්‍රීති පස්සද්ධි කියන වැඩෙන තැනක් තියෙනවනම් එතෙන් යන්න. වැඩෙන බණක් ඇහෙන එක අහන්න. වැඩෙන ක්‍රමයක් තියෙනවනම් ඒ දේ කරන්න. වැඩෙන අර ආසනයක් තියෙනවනම් ඉරියව්වක් වෙනවා එකේ ඉන්න. ආන්න එහෙම කරලා කරලා මේක උදව් කරනවා මිස මේක කියාපාන්න යන්නත් එපා. මේකට අනුතර කරන්නත් එපා. ඉතින් ඒක අද මේ අපි ඉපදිලා ඉන්න කාලේ අද සෑහෙන පිරිසක් මේ தත්වල ගත කරන බව නම් පේන්න තියෙනවා. නමුත් මේ තක්වා ඇති යෝනිසුමන්දිකාරදියා බලනකොට අඩුපාඩුකම් තියෙනවා. නමුත් ඒවා මේ සාමාන්‍ය සදාචාර නැති පහත්තර ගැන විවේචනය කරන නෙවෙයි. එවැනි தත්ත්වයටපත් වෙච්ච එක නා දැනගන්න ඕන මේ වෙලාවක යහපැත්තට යහගත්තොත් මේ පස්සද්ධිය හොඳට තනවා වඩා ගත්තොත් පෞද්ගලික වැඩක් නෙමෙයි සාසනික වැඩක් නෙමෙයි. මේ සසුනේ නැත්නම් මේ ශාසනයේ දියුණුවක් වෙනුවේ මම මැදිහත්ලා ඉන්න වෙලාවක් එහෙව් කෙනෙක් මම තලතුණා විදියට වැඩ කරන්න ඕන. මේක එහා පැත්තට ගියැත්තෝ මේක තනවා වඩාගෙන යම් ආකාරයකට යොණුසමනසිකාර දියුණු කරාද ඒ විදියට කරන්න ඕනේ කියලා හැම වෙලාවෙදීම ඒ ප්‍රමෝද ප්‍රීති පස්සාදී ඇති වෙන පරිසර වැඩි වැඩියෙන් ලබා දෙන මේකට කියන්නේ සප්පාය කරුණු කියලා. කියන්නේ ඒක ඇති වෙන්න සැප කරුණු පුළුවන් තරම් ලං කරලා දීලා ඒක තනවා වඩා ගන්නවයි කියන ගියාම අමුතුම අපිට ඇත්තටම උපදේශ ගන්න කිසි කෙනෙක් බැලුවතෙක් මානෙක නැහැ. හොඳ හුඟ දෙනෙක් වඩා ගන්න හදන්නේ තනා ගන්න හදන්නේ මේ කාමක සැප. නැත්නම් මේ ඉන්ද්‍රිය සම්බන්ධ නැත්නම් මේ ආමිෂ සුඛ. ඒකට නම් අපිට ඕන තරම් පත්‍රයක් ටෙලිවිෂන් එකක් බලපුවාම උපදේශ දෙන්න කට්ටිය ඉන්නවා. හැබැයි උන්දලා කෙලවගෙන දැනටමත්. හැබැයි අනික් කට්ටිය උපදේශ දෙන්න පෙළ ගැහිගෙන මට්ටම් වෙලා ඉන්නවා. ඔව් මේකට ගියාම නම් කිසි කෙනෙක් ඇත්තෙත් නැහැ. නිසා බැලුවොත් එක් පේන්න තියෙන මහා කාන්තාරයක්. මොකද ලබා ගන්න හරියට යන ඇත්තෝ කිසිම වෙලාවක පෙන්වන්නෙත් නැහැ කතා කරන්නෙත් නැහැ. ඇත්තෝ දන්නවනේ කතා කරන්න ගියොත් Taman වැටෙන බව නිසා පුළුවන් තරම් ඇතුළට හිත නමාගෙන මේ පස්සද්ධිය වැඩෙන්නේ කොහොමද මේ ප්‍රීතිය වැඩෙන්නේ කොහොමද මේ ප්‍රමෝදය වැඩෙන්නේ කොහොමද ඒ දිහාවට Tamanගේ සැප සම්පත් ඒ වගේම ලාභ සත්කාර සම්මාන සිලෝක සේරම තැරලා ගියොත් නම් ඒත් අnder සෝයත් උපරිම වශයෙන් බුද්ධ විඳින්න පුළුවන්. මොක කවදාකවත් මේ ජීවිතේදීම නැත්තම් මේ සාරවත්නි සාසන නිවන් දකින්නවා කියන පරමාර්ථය පාගා ගන්නෙත් නැතුව යන්න. ඉතින් ඒක නිසා එතෙන්දි තියෙන්නේ මා හරි අමාරු වෙන විදිහේ කියනවා මහා අධිරාජ්‍යවාදී ක්‍රමයක් මෙතන තියෙන්නේ. ඇති මිනිහට ඔක්කොම හරියට. නැති මිනිහට මොනවත් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ බණේ මේක කියලා තියෙනවානේ. මේක ආවොත් මේක ඉදිරියට ආවොත් අනික් සියලුම දේ කැප කරලා මේ ලැබිච්ච මේ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් නැත්නම් අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා විදිහට වැඩෙන්න ඕනේ தত্ত্বය කාගෙන්වත් අහන්න එපා ඒව කියලා දෙන කවුරක්වත් ලෝකේ නැහැ. Taman මෙතෙන් ආවේ Tamanගේම ශක්තියෙන් මෙතෙන් දෙනකොට Taman අනන්තවත් වැටිලා තියෙනවා හරි ගිහිල්ලා තියෙනවා. වැටෙනකොට පච්චිත වෙන පසුබිම් තත්ත්ව අමතක කරන්න. හරියනකොට අවශ්‍ය කරන පසුබිම් තත්ත්ව නැවත නැවත කරන්න. කරමින් කරමින් කරමින් මේ පස්සද්ධිය පිළිබඳව යෝනිසමනසිකාර බහුලීගත කරනවා නම් එවැනි ජීවිතයකට වඳින්න වෙනවා වඳින්න ඕනේ කියලා කවුරුත් කියන්න ඕනේ නැහැ කවුරුත්. ඒක තමයි වන්දනීය පූජනීය ජීවිතයක් වෙන්නේ. මොකද හේතුව ඒ පුද්ගලයා ඒවක් කරන්නේ කවදාකවත් මේ ආමිෂ සුඛයක් හිතාගෙන නෙවෙයි. ඒ වගේම නිර්ආමිෂ සුඛයක් හිතාගෙනත් නෙවෙයි. මොකද නිර්ආමිෂ සුඛයක් තමයි ඔය සුවසේවාව කියන්නේ. ඒකවත් Tamange પરමාර්ථය කරගන්නේ ඒක අතුරු බලයක් වාටපත් කරගෙන කිසියම් ලාභයකට සත්කාරයකට සම්මානයකට සිලෝකයකට අහු වෙන්නේ නැතුව ඒව ලැබුණත් ඒ හම්බෙච්ච ප්‍රීතියට ප්‍රමෝදයට පස්සද්ධියට සලකනවා වගේ Tamange මූල කර්මස්ථානයේම ආනාපානය අමතක කරන්නේ නැතුව වගේ මගේ යෝගාවචරකම යෝගේ පහත් පුංචි දෙයකට කැප කරන්න හොඳ නෑ. බුද්ධ ආදී උත්තරමෙන් වංශලා තියාගත්තා වගේ තියාගත්ත પરමාර්ථය මම නැති කරගන්නේ නෑ කියලා ඉදිරියට යනකොට මේ හොඳ භාවනා ගුරුවරු සඳහන් කරන්නේ ඒ කරන කිනාට කරන මොහොතේම චිත්තක්ෂණය වැටෙනවා කවදාකවත් නොගිය පාරට යන්නේ කියලා. ඉතින් ඒ කරන කෙනා යම්ම සීලේක අඩුපාඩු සහිත කෙනෙක් නම් ඒ පුද්ගලයාට හිතෙන්නේ මේක මේ වෙලාවේදී මිච්ඡර මේ හීරුමාරු කරගන්න බැරි මොකද මගේ සීල දුර්වලකම් නිසායි කියලා Tamanටම Taman දෙත්ටි ගන්න. මානසික අසහනයක් කියලා මානසික ශක්තියක් නැති කෙනාට ඒත් හිතා ගන්න බැරුව යනවා මගේ මේ අඩුපාඩුකම් නිසා වෙන්න ඇති කියලා. ඇත්තටම කියනවා හොඳ සීලයක් තිබ්බත් හොඳ මානසිකත්වයක් තිබ්බත් මේ අතරමැද මධ්‍යම ප්‍රතිපදාවේ යනකොට අම්මතර ගැතියක් දැනෙනවා. ඒක නිසා සරුවචන සඳහන් කරනවා සීලය පිළිබඳ කිසිම සැකයක් දෙන්න දෙන්න එපා. ඒක සුද්ධ කරගෙන යන්න. මනස පිළිබඳව කිසිම සැකයක් දෙන්න එපා. හොඳ සද්ධාවකින්, හොඳ වීරියකින් පුරවගෙන යන්න ඒ තමයි. ඒ නිසා සීලේ දුර්ලභං, මානසික දුර්ලභං, රෝග, එහෙම නැත්නම් හැකි සංඥාව නැති යත්තන්ද මේ කිට්ටු කරන්න අමාරුයි මෙතෙන්. තිබුණත් සමහරට Taman කරේ අව탁සේරු කරගන්නවා. ඊට පස්සේ බාහිර කිසිම කෙනෙකුට උදව් කරන්න බෑ. සමහර විටක කර්ම හේතු වෙන්න පුළුවන්. සමහරට ප්‍රයෝග ඥානවල දුෂ්කරතා වෙන්න පුළුවන්. සමහරලාට මේ ගමන මෙච්චර ගම්බීර බව දන්නේ නැතිකම වෙන්න පුළුවන්. ඒක නිසා මතක තියාගන්න ඕනේ මේ වැඩේ ඒ අවශ්‍ය කරන්නා වූ ප්‍රමෝද ප්‍රීති පස්සද්ධි තියාගෙන ඒක Tamanට යන පාරේ අයිනේ තියෙන ලයිට් කණුවක් වගේ ලයිට් කණු ළඟ නතර වෙලා වැඳ වැඳ ඉන්නේ නැතුව මේ යන පාර අමතක කරන්නේ නැතුව ගත්ත ආනාපානිය අමතක කරන්නේ නැතුව නිවන් දකින්නවා කියන අදහස අමතක කරන්නේ නැතුව ඉදිරියට යනවා කියලා කියන්නේ මේ පස්සද්ධියට පත් වෙන පුද්ගලයා නෙමෙයි පස්සද්ධියෙන් එහා පැත්තට යන්නේ. අනිවාර්යයෙන්ම වෙනස් වෙච්ච අනිවාර්යයෙන්ම පරිණාමයකටපත් වෙච්ච රූපාන්තරණයකටපත් වෙච්ච පුද්ගලයෙක් තමයි පස්සද්ධියෙන් එහා පැත්තට යන්නේ. ඒක ඒ පුද්ගලයාගේ සීලයේ ලොකු දියුණුවක් ඇති වෙනවා. කායක సంతානයේ ලෙඩ රෝග සුවෙන ගතිය තේරෙන්න පටන් ගන්නවා. අඩු ගන්න ඒ චිත්තක්ෂණය හොඳට තියෙන පුදුම නිරෝගීකම. ඒ වගේම චිත්ත సంతානයේ තේරෙන්න පටන් අර ගන්නවා පිරිච්ච ගතියක්. මේකට කියනවා සාසන සම්පatti කරගතිය කියලා. ආහනේ ඒ තුලින් තමයි මේ පුද්ගලයා අර බොජ්ජංග පිටිටක් අහනකොට ලෙඩ වෙච්ච කෙනෙක් හිතේ පිටිච්ච ගතියක් ඇති කරගන්නා වගේ තේරෙන්න පටන් ගන්නවා. ඉතින් යම් ආකාරයකින් සරුවත් යනද වැඩ හිටියනම් සර්වඥාන්සිට මේ ආශයන්සේ ඥානෙ හොඳට තේරෙනවා මෙන්න මෙතන පිරිච්ච කලයක් තියෙන කියලා. එතකොට ඇතුලෙන් අසුචි පිරලා පිටින් සායන් ගාපු නිකන් අසුචි කලයක් නෙවෙයි පිරිච්ච කල තියෙන්නේ එවැනි අත්තන තමයි සර්වඥාන්සෝ තමන්වන්සේගේ වැඩ හිටියා වාගේ ශ්‍රී හස්තේ දිගාරලා රශ්මි මාලාවක් විහිදුවලා හරි යම් පුතා කියන විදිහේ કોઈ ગાථා දේශනය කරුවට පස්සේ යත්තන්ට අර බුදුහාමුදුරන්ගේ වෙලාවට ලැබෙන අනුග්‍රහය නිසා ලොකු ඉදිරි පිම්මක් ඇති වෙනවා. ඉතින් ඒව ඇති කෙරුවේ උන්වහන්සේගේ ධර්ම ඇහැ තියෙන තාක්කල් තමයි. නමුත් දැනට අපිට ඉතුරුලා තියෙන්නේ මොකද්ද? ඒ ගිය සෑම කෙනෙක්ම මෙන්න මෙතනදී මේ ඇති වෙන පස්සද්ධිය විශේෂයි. අපි කියනවා නම් කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි විශේෂයි. යෝනිසෝමනසිකාරය තමයි අපි මේ සමබර භාවයේ තමයි අපි දිනු කළ යුත්තේ කියලා නිතර ඒ ප්‍රමෝද ප්‍රීති පස්සද්ධි පහළ වෙන්න කටයුතු කරන ගමන් කොයි ආකාරයෙන් වැඩ කෙරුවොත්ද මේකේ ප්‍රගමනයක් සිද්ධ වෙන්නේ කොයි ආකාරයෙන් වැඩ කෙරුවොත්ද මට එහා පැත්තට යන්න පුළුවන් කියන එක හැම වෙලාවෙම සැලකිලිමත් වෙනවා මිස මේක ලැබුණා කියලා උදම්මනන්නේ නැතුව නොලැබුණා ඊයේ ලැබුණා අද ලැබුණ නැහැ කියලා කනගාටු වෙන්නේ නැතුව ඉදිරියට යෑම බොහොම දුෂ්කරයි. ඒක නිසා ඒ සතිය කියන අර බොජ්ජංගේ පළවෙනිම ධර්මයේ උගන්නනකොටම සඳහන් කරනවා සත්‍යමත් වෙනවා කියලා කියන්නේ ඒ ලැබුණා කියලා සතුට වෙන්නෙත් නැතුව නොලැබුණා කියලා කනගාටු වෙන්නෙත් නැතුව මූල කර්මත්තානේ හිත පවත්තන එක නැත්තම් මම දැන් මෙතන. එහෙම නැත්තම් පූර්ව නිගමන වලටපත් වෙන්නේ නැතුව හැමදාම Taman ඒ කරන වැඩ කරගෙන යන එක. ඒ නිසා මේ ටික පොදුවේ අනල අග්ගල ගෙඩියක් හදුවා වගේ කියනවා කියන්න තියෙන්නේ. මෙන්න මේ தত্ত্বවලට Tamange ජීවිතයේ යම් වෙලාවක හරිපත් වෙලා තියෙනවනම් මම දැන් මොන ආකාරයකින් මේක එක සීරුවට වැඩෙන්න උදව් වෙන්නේ උදව් කරනවාද කියලා දන්නවනම් පොදුවේ දෙන්න උපදේශය තමයි නිතිපතා භාවනා කිරීමක් කරන්න ඕනේ. දවසේ අසවල් වෙලාවේ මම අනිවාර්යයෙන්ම වාඩි වෙනවා කියලා ගන්න අදිෂ්ඨානේ මොන්නම හේතුවක් නිසාවත් කඩන්න නැතුව දෛනික චර්යාවක් හදාගන්න. අනේ දෛනික චර්යාව නැත්නම් අපි ඒකට කියනවා අනෙකුත් විචල්්‍ය සාධක සාහතික කිරීමක්. අනිත්‍ය විචල්්‍ය සාධක ස්ථිර කිරීමක් කරපු ගම තේරෙන පණ ගන්න මම ගත්ත තීන්දුව පස්සද්ධියට යෝනිසමනසිකාරයේ වැඩෙන සුළුද නැද්ද කියලා. බාහිර විචල්්‍ය සාධක බොහෝ වෙනස් වෙන සුළු දේවල් නම් අපිට මේ පස්සද්ධියට වාංගු කරලා පස්සද්ධියට ගලපලා තේරුම් ගන්න බැරි වෙනවා. ඒ නිසා අපිට අපේ රුචි අරුචිකන් නිකන් පාවා දෙන්න වෙනවා. අපේ අනිකුත් යුතුයකම් පිළිබඳව දවසේ මෙච්චර වෙලාවක් දෙනවොත් මෙන්න මේ වෙලාව නම් මම මගේ මේ භාවනාව සඳහා දෙනවයි කියලා මෙන්න මේ ආහාර පද්ධතිය මම පාවිච්චි කරනවයි කියලා මම මෙන්න මෙච්චරක් මම නානවයි කියලා මම මෙන්න මෙච්චරක් පුදියා ගන්නවයි කියලා දිනචරියාවේ යම් චර්යාවක් හදාගන්න වෙනවා. අන්නේ චර්යාව තමයි වැරදි. ඒ වුණාට ගත්ත චර්යාව හරිද වැරදිද කියලා එක සුමාන යනකොට Tamandම තේනේ. ඒකට ඒක වෙනස් කරනවා. හේතු වෙනස් කරන්නේ කවුරුත් කිව්වත් මේ පස්සද්ධිය වැඩෙන්න කොයි චර්යාවද හොඳ ඒක හදාගන්න. ඒ නිසා මෙතෙන් එනකොට ඒ පුද්ගලයා එnde එnde එnde එnde කාය විවේක, චිත්ත විවේක, උපති විවේක ආදී වශයෙන් මේ විවේක බහුලීකරණය කිරීම. විවේක මනුබ්‍රූහේ කියලා සරුවත්යන් සඳහන් කරන්නේ එන්නේ ඒක තමයි ඇත්තටම මිනිස්සෙක් වශයෙන් අපිට හම්බලා දෙන මූලික මනුස්ස අයිතිවාසිකම අපිට මේ වටේ පිටේ ඉන්න නෑදෑයන්ට දරුවන්ට මල්ලන්ට ඕන තරම් උත්තර බඳින්න පුළුවන් නමුත් ඒ යත්තන්න අපිට නිවන් දක්කන්න අපිව නිවන් දක්කන්න දෙයක් කාටවත් කර බෑ සරුවත්යන්න්සෙත් බෑ කිව්වනම් උන්වහන්සේ අපිට කියලා තියෙන්නේ මේ ලකුණු පහළ වෙනවා නම් තමන්ගේ ජීවිතයේ ඊට පස්සේ අනිකුත් සේරම දේවල් 100 100ක් අපහත් නෙවෙයි ඒ වගේ හික්මීමක් ඒ වගේ ගුණයක් ඇති කරගෙන මේකට අනුග්‍රහ කරන්න ඕනේ. මේ අනුග්‍රහය ප්‍රධානම ලක්ෂණය තමයි සතතාභ්‍යාසය කියලා අපි අපවත් චිලක සඳහන් කරේ. නිති පැවැත්මක් භාවනා વિશે නිති පැවැත්මක් අපි කැමයට යම් වෙලාවක් ජීවිතය ගත කරනවා නෑමට යම් වෙලාවක් අපි ජීවිතය පාවිච්චි කරනවා නිින්දට යම් වෙලාවක් අපි පාවිච්චි කරනවා ආර්ථිකයට යම් වෙලාවක් අපි පාවිච්චි කරනවා අනිත් වගේ හිතා ගන්න මේ වැඩිගෙන එන බොජ්ජංග ධර්ම વિશે මම මෙන්න මේ වෙලාවක් ගන්නවා කියලා මේ කාටවත් ගහපා දෙන්න නෙවෙයි පුළුවන් තරම් එක වඩා වර්ධනය වෙගෙන යනවනේ ඒකම Tamanට ලකුණක් වෙයි සුබ ලකුණක් වෙයි නිමිත්තක් වෙයි එවැනි දේවල් කරගන්න පුළුවන් තත්ත්වෙ එන්නේ ඉස්සරහ හොඳට ඒකට බාධා වෙලා හිටනරක් කරගන්න වෙලා ඔළුව අවුල් කරගෙන අඬාගෙන යන්න වෙන්නේ ඉස්සරහ අවුලක් කියලා. ඉතින් වයිදී සැලෙන්නේ නැතුව හැම වෙලාවෙදීම අපි ඒක වඩා වර්ධනය කර ගැනීමට පාවිච්චි කරන ඒ පාවිච්චි කරන ඥානෙට ගියකි වාසිදායක ඥානයක් කියලා. ඉගෙන ගමන් ඥානෙ වැඩ ගන්නවා කියේ. එහෙම නැතුව මේ අපි ඥානෙ පාවිච්චි කරන්නේ බැරිකම් කතා කරන්න නම් නැතිකම් කතා කරන්නම් ඒ උඥානේ නොදකින් නොපතන් නොදෝමකින් කියලා පැත්තකට දාන එකයි තියෙන්නේ. වැඩක්ම නැහැ. කාට හරි ගියත් වැඩක් නැහැ. අවශ්‍ය කර ඥානෙ තියෙන තමන්ට ලැබෙනවා නම් මේ වගේ සුවසේවාවක් තමන්ට ලැබෙනවා නම් පාරක් අන්න ඒකට යාදෙන ඥානයක් වෙන්නවා. ඉතින් ඒ නිසා මේ බුදුමි ස්වාමීන් වහන්සේ සඳහන් කර තුන ඥානෙ හැම වෙලාවෙම භාවනාවට විරුද්ධ වෙන්නේ. ඒ ඥානෙ පාවිච්චි කරන්න දන්නවනම්. ඒක පාවිච්චි කරන්න දන්නවනම් ඒක සාධකයක් කරගන්න පුළුවන්. එහෙම නැතුව මේ ඥානය තියනවා කියලා හිතාන මෙව්ව පාවා දෙනවනම් එහෙම ඥානයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒක ඇත්තටම කටුවටුන්නක් වඩටපත් වෙනවා. කටු බෙරයක් වඩටපත් වෙන මෙව්වට කඹර කඹර ඉඳලා අන්තිමට අපේ ජීවිතය ඉවරෙච්ච දවසේ නට අපිට කනගාටු වෙන්නේ. ඉතින් ඒ කියන්නේ මේ වෙනකොටත් ඒ වගේ ලක්ෂණ පහල වෙලා තියෙන කෙනෙකුට නොවිච්ච කෙනෙකුට වැඩිය හොඳට මේක සක්‍රියව හොයලා බලලා ඊය දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් වලට යනකොට මේ වගේ මට්ටමට එනකොට අපිට යම් විදියකට බාධක ධර්මත් නැතුවම නෙවෙයි. සමහර ධර්ම පේනවා සමහර ධර්ම නොපේනවා. හැබැයි වැඩිම බාධකේ ඉන්නේ කිට්ටුම වන්තයක්. ඒක තමයි මේ සාසනය. අපි හිතුවට මේ අන්‍යාගයක් කියන්නේ මේකට බලපානවා. ඒ නැත්නම් මිත්‍යාසුක දෙවිවරු බයපානවා කියලා නෑ නෑ. තන්නේ කර බොරු කිට්ටුම දැනින් තමයි කොක්ක වදින්නේ. මේක හංගලා කරන තරමට ලාභයි. ඉතින් ඒකට තමයි මේ ඥානෙ පාවිච්චි කරන්න ඕන වෙලා තියෙන්නේ. ඒ මොකද මේ ධර්ම සමාජ පැවැත්මට, සංසාර පැවැත්මට, දුකේ පැවැත්මට අනතුරුදායකයි. එනිසා ඒ ඇත්ත වෛරකම් කරන්න හිතලා නෙවෙයි. මේ ඇතන පේන මෙතන නැවැත්මක් සිද්ධ වෙගෙන යනවා කියන්නේ. ඒතර පැවැත්ම ගැන කතා කරන්නේ නැත්නම් පේන්න තියෙන්නේ ගඟ දිගේ ඉහළට පීනන්න වගේ යනවා. ඉතින් මේ මනුස්සයාට මේ ගඟ දිග පින්නයි ඉහළට පින්න කියතම අශීල කාරණාට අමතරව මේ මතවාදී ගැටුමට බලපාන වෙන්න නිසා ඒ අත්තන්ට මේ පැවැත්මට ඕන තරම් කරගන්න ඇරලා Tamange නැවැත්ම පිළිබඳ කටයුත්තට එනකොට ඒක වසංගාවේ නෑ. ඒක ඒ ගුණවතෙකුට සිල්ලෙකුට මතක් කරාට ප්‍රශ්නයක් නැත්තේ නෑ කරගෙන යනවයි කියන එක වෙනම ශිල්පයක් වෙනම සූරකමක් කියනවා. ඉතින් ඒ සූරකම බාධා වෙන්නේ නැති වෙන්න තමයි සරුවචන සඳහන් කරන්නේ අරණ්‍යයකට යන්න, උගස් මුලකට යන්න, විවේකාගාරයකට යන්න කියලා තියෙන ගෝවදිනකොට ඒ විදිහ නැති වුණාට <clears throat> තමන් කරන වැඩේ වටිනාකමත්, තමන්ට ඒකට ලැබිලා තියෙන අනුග්‍රහයත්, ඒ වගේම තමන්ගේ ඥාණය මේකට කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව කියලා තන් තන් වැසි නුවණ කියලා කියනවා ඒක ගලපගෙන යන්න පුළුවන් නම් ඒ නුවණේ මොකක්ද ඒ නුවණ කියලා මම සඳහන් කරන්නේ Tamanට ඇති වෙච්ච මේ ප්‍රමෝද ප්‍රීති පස්සද්දි දියුණු කර ගැනීම සඳහා වූ තන්නසි නුවණේ මට නම් කිසිසේත්ම ස්ත්‍රී පුරුෂ භාවයක් වෙනසක් වෙන්නේ නැහැ. කිසිසේත්ම පැවිදි පැවිදි වෙනසකුත් නැහැ. මට අවසර දෙනවා නම් මම සඳහන් කරනවා බෞද්ධ බෞද්ධ වෙනසකුත් නැහැ. ඒක මනුස්සකම විතරයි තියෙන්නේ. අපිට මේ වයිදී වාසිදායක தত্ত্ব තිබුණට ඒකට අපි ස්ථානෝචිතව නැත්නම් යෝනිසමංසකාරයෙන් කටයුතු කරුවේ නැත්නම් මේ බෞද්ධ වෙලා ඉපදුණයි කියලා මෙතෙන්දී අපිට හම්බෙන අමතර ලාභයක් නෑ. මට ගියගේ පැවිදි වුණත් ලැබෙන්නේ නැහැ. අරණ්‍යයට ගියත් ලැබෙන්නේ. දැනගෙන ගියොත් නම් අරණ්‍යයට නොගියත් පැවිදි නොවුණත් ඉන්දකට කරගෙන යන්න පුළුවන්. අන්න ඒ දක්ෂකම කායිමත් ඉල්ලන්න එපා. ඒකට අපි ළඟ තියෙනවා. අපිට ඕන කරලා තියෙන ඒක වාසියට මේ පස්සද්ධිය ආදී ධර්ම වැඩෙන පැත්තට පාවිච්චි කරන්ඩ ඉතින් මේක නිසා තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන වටිනාකම. මේ කල්යාණ මිත්‍රව කරන්නේම කාටවත් හිරියර වෙන්නේ නැතුව සමාජ යුතුයකම් පැහැරලා ඉන්නේ නැතුව තමන්ගේ සෞඛ්‍ය බාධා කරගන්නෙත් නැතුව සීල කඩාගන්නෙත් නැතුව මේක ඉදිරියට ගෙනියනවායි කිව්වහම ඒක ඉතින් ඇත්තට වන්දනීය පූජනීය තත්ත්වයක්. ඉතින් අපි මේ තේරවාද ඉතිහාසය අවුරුදු 2551ක් ගත වෙච්ච කාලේ රැකුනේ අන්න වගේ වා රකින්න වීරවරයන්ගේ පණ වලින් තමයි. ඒ නිසා අපිත් උත්සාහ කරන්න ඕනේ මේ වෙනකන් අපිට මේ තරමට සජීවට මේක ආවනම් අපිමුත් මේ ශාසනයේ යම් විය හැකි කාරණාවක් තියෙනවනම් අපිටත් මේ ශාසනයෙන් ගත හැකි කාරණාවක් තියෙනවනම් මේන් පිට වූ මේ බාහිර සාසනයේ වැදගත් වෙන්නේ මෙන්න මේ විදිහට බොජ්ජංග ධර්ම වැඩෙන අවස්ථාව එවැනි අවස්ථාවක් ආවට පස්සේ අපි විශේෂයෙන් ඒක ගැන සලකලා නিত্য දිනචර්යාවකට අනුව කටයුතු කරන්න පටන් අරගත්තොත් අපිට සතුටු වෙන්න පුළුවන් වෙයි අපිත් සාසනයෙන් වැඩගත්ත අපිත් සාසනයට වැඩ කරා ඒ නිසා අපිට එnde end end end ඒ තන්වැසි නුවණ ස්ථානෝචිත ප්‍රඥාව යෝනිසමනස් කාර්ය දියුණු වුණා එnde ende ende ende මේ පැවැත්මේ තියෙන වෙහෙසකර தත්වයක් නැවැත්මේ ඇති වටිනාකමක් තේරුම් අරගෙන වෙනදාට වඩා මේ ශාසනයෙන් ගත යුතු උත්තරම ඵලය වෙන නිවන කෙරෙහි හිත නැමියාවක් එන්න පටන් ගන්නවා. ඒකේ පළවෙනි ලකුණ තමයි නිවන ලැබෙන්නේ ඉස්සර වෙලා එවැනි වැඩ කරන ඇත්තන්ගේ ඇසුර ලැබෙන්න පටන් ගන්නවා අඳුනා ගැනීමේ ශක්තිය එන්න පටන් ගන්නවා. ඒක ඉතින් ඇත්තටම Taman කොච්චරක් යදිලා ගත කරනවද කියන එකයි රැඳිලා පාවුනේ. ඒවා පේන්න තියෙන්නේ මේ නොපෙනෙන බලවේග වලින් මෙහෙවන්න වගේ කියලා කොහොම නමුත් මට හොඳට පේනවා තීරණ පටන් අරන් තියෙනවා. එවැනි බණ භාවනා කරන දියුණු නැත්නම්ගේ එකමුතුවක් ලෝක මට්ටමේ සිද්ධ වෙනවා. ඒක මේ අන්තර්ජාලය වගේ නෙවෙයි බ්‍රහ්මජාලයට අනිත් පැත්තෙන් යන ජාලයක් වැඩ කරගෙන යනවා. හැබැයි ඒකට වැඩ කරන්නේ නැති කම්මැලියන්ට බුබ්බඩයන්ට සතිය නැති මිනිසුන්ට ඒ ජාලය සමාජිකම හම්බ වෙන්නේ. එසේ මෙසේ යදවුමක් තිබිලා බෑ. නිට්ටරෝම අප්‍රමාදීව ඒ සාසනික කටයුතු කරන ගමන් සීල සමාධි ප්‍රඥා වැඩ කර නැත්තඳ පුදුම සමාජිකත්වයක් තේරෙන ඒ සමාජිකත්වයේ තේරෙන මේ සබාවක සංభాෂණ වල ඉන්නකොට නෙමෙයි පැත්තකටලා ඇස් දෙක වහගෙන භාවනා කරනකොට. නිසා අපිට හම්බෙලා තියෙන යුගයක් ඉතාම වටිනා යුගයක්. ඒකේ උපරිම ප්‍රයෝජන ගන්නකොට හම්බ වෙන වැදගත් සාක්ෂියක් තමයි මේ චිත්ත කාය දෙක සංහිඳවන මේ පස්සද්ධිය කියන චෛතසිකය. ඉතින් ඒක නැත්තම් ඇත්තටම මේ ගමන හරි වෙහෙසයි. ඒ නිසා පුළුවන් තරම් මේ පස්සද්ධි චෛතසිකේ වඩ아가න ඊගාවට යන්න හදන අපි උපේක්ඛාවට, සමාධියට වගේ ගැඹුරු ධර්ම වලට ඒකට අත්‍යවශ්‍ය වූ එහෙම නැත්තම් කියන ආසන්න කාරණා වශයෙන් තමයි මේක තියෙන්නේ. ඒ නිසා අපිට හිතා ගන්න තියෙන මේක අපේ අභ්‍යන්තර సంతානේ තියෙන දෙයක්. ඒක මතු කර ගැනීමයි අපිට කරන්න ඕනේ. ඒ මතු කර ගැනීමට තමයි අපිට මිතුවාකල් විපින් කරගෙන ආවේ. මිතුවාකල් ඉගෙන ගත්තේ චරිතවත් ජීවිතයක් අරගෙන ආවේ. අනිකුත් ಗುಣධර්ම වැඩි වේ සියලුම ශක්තිය නිසා අපට මේ තියෙන පස්සජේ තව තවත් දිනුපවුණු තත්ත්වයටපත් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි අවසා ධර්ම දේශනාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සීල දෙනාටම ඒ පස්සදිතයිසිකේ තියෙන සුවය වහවා අත්දැක ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.